ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන අයට අත්‍යවශ්‍ය වෙන කාරණාවක් බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මේ සදහවත් පිරිස තමන් සත් ධර්ම ශ්‍රවණය කරමින් තවත් බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරමින් මේ උතුම් වූ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම දානය කරවමින් මහත් විශාල කුසලස්කන්ධයක් රැස් කරගන්න සූදානම් වෙන මොහොතේ මේ අයට ධර්ම දේශනාව සිදු කරන්න අදත් දේශනාවේ මාතෘකාව හැටියට මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ කෙරෙන ධර්ම දේශනාවම සිදු කරන්න කල්පනා කළා. මේ මාතෘකාව යටතේ මේ වෙනකොට ධර්ම දේශනා 14ක් සිදු කරන්නට යෙදුණා. ප්‍රාර්ථනාව කියන මාතෘකාවෙන් කෙරෙන 15 වෙනි දේශනාවයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. 14 වෙනි දේශනාව අවසන් කරනකොට මේ පහසුවෙන් සිල් රකින්නෙම්වා කියන කාරණාව කොච්චර වටිනවද කියන කරුණ පැහැදිලි කරමින් තමයි දේශනාව නිමා කරන්නට යෙදුනේ. මේ දේශනාව අවසානයේ සඳහන් කළේ සමාධියක් ලබන්න මේ සිල් ආරක්ෂා කරගන්න අපහසු වෙච්ච කාරණාවක්. ඒ කාරණාව ඊටාම කෙටියෙන් සිහිපත් කෙරුවොත් දේශනාවේ සම්බන්ධතාවය ගොඩනගා ගැනීම සඳහා 40 කෝටියක ධනස්කන්ධයක් තිබිච්ච සහෝදරයෝ දෙන්නේ ජීවත් වෙච්ච කාලෙක එක සහෝදරයෙක් තමන්ගේ ධනස්කන්ධය තමන්ගේ අනික් සහෝදරයට පවරලා පැවිදි වුණා. නමුත් මේ අනික් සහෝදරයාගේ බිරිඳ කල්පනා කළා යම් දවසක සිවුරු ඇරලා ගෙදර ආවොත් මේ කෝටි 20ක් ධනෙ ආපහු දෙන්න වෙනවා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේ මරලා දැම්මොත් ඒ පිළිබඳව සැකයක් උපදින්නේ නැහැ. ඒ නිසා පිරිසක් කැඳවලා ඒ පිරිසට අල්ලස් දීලා කිව්වා අහවල් වනාන්තරේ වැඩ ඉන්න අහවල් ස්වාමින් වහන්සේ මරලා දාන්න කියලා. මේ හොරු කණ්ඩායම ස්වාමින් වහන්සේ හොයාගෙන ගියහම ස්වාමීන් වහන්සේ ඇහුවා "ඇයි උපාසකවරුනි කුමක් සඳහා මෙහි පැමිණියාද?" සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතේ විනාශ කරන්න අපිට අණක් ලැබිලා තියෙනවා. කාගෙන් අණ ලැබුණද? ඇයි එහෙම අණකලේ කියන කරුණු එකක්වත් ස්වාමින් වහන්සේ ඒ අයගෙන් ඇහුවේ? ඇහුවේ නෑ. උන්වහන්සේ ඇහුවේ එහෙමනම් මට හෙට උදේ වෙනකන් ජීවත් වෙන්න අවසර දෙන්න පුළුවන්ද කියලා. ඇපයක් අරගෙන අවසර දෙන්න කිව්වා. හොරු කණ්ඩායම ඇහුවා ස්වාමීනි මේ මහ වනාන්තරයේ මොනවද ඇප වෙන්නේ? උන්වහන්සේ ළඟ තිබිච්ච ලොකු ගලක් අරගෙන තමන්ගේ කලවැට දෙකටම ගහලා ඇට කෝටු දෙකම කඩාගෙන ඇහුවා මේ ඇපේ ඇද්ද? හෙට උදේ වෙනකන් මට ජීවත් වෙන්න දෙන්න. හොරු කිව්වා ඇති කමක් නැහැ. හැබැයි බඩගාගෙනවත් යයි කියලා හොරු ටික උන්වහන්සේ වට කරගෙන නිදාගත්තා. ස්වාමින් වහන්සේ එළි වෙනකොට වේදනාවත් මෙනෙහි කරමින් සව් කෙලෙස් නැසල රහත් වුණා. රහත් වෙලා උන්වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කරන්නට යෙදුනා. මම කැමති නෑ කෙලෙස් සහිතව මරණයටපත් වෙන්න. ඒ හින්දා කෙලෙස් රහිතවම මරණයටපත් වෙන්න මං ඊයේ පුදුම වීරියක යෙදුනා කියලා උන්වහන්සේ උදාන වාක්‍යයක් දේශනා කළා. නමුත් ඒ සසරින් මිදුන ක්‍රමය කිසිම ආකාරයකින් සැපදායක නම් නෑ අප්‍රමාණ වේදනාවක් වින්දා. එහෙමනම් තමන්ගේ සීලය පහසුම ආකාරයෙන් මුදුන්පත් කරගන්න උන්වහන්සේට අවස්ථාව ලැබුණේ ලැබුණේ නෑ. නමුත් සංසාරේ පහසුවෙන් සිල් රකින්නම් වා කියන ප්‍රාර්ථනාව අපි හැම වෙලාවෙම කරලා තියෙන්න ඕනේ මෙන්න මේ වාගේ නිසා. මේ එක්කෙනෙක් නිවන් දැකපු හැටි බොහොම වේදනාවබරව. නමුත් පින්නතිනි තාම පහසුවෙන් රහත් වෙච්ච අයත් මේ ශාසනය සඳහන් කරනවා. අපේ ශාසනයේ ලාබාලම රහතන් වහන්සේ මං හිතන්නේ අපේ පින්නතුන් අහලා ඇති. අවුරුදු 7න් රහත් වෙච්ච අය නම් බොහොම සඳහන් වෙනවා. නමුත් ලාබාලම රහතන් වහන්සේට ඊටත් වඩා හුඟක් වයස අඩුයි. උන්වහන්සේ රහත් වෙනකොට වයස අවුරුදු 5යි. අපදාන පාළියේ පළවෙනි පොතේ උන්වහන්සේ පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙනවා. පංච සීල සමාදානීය තෙර කියන නමින් තමයි උන්වහන්සේගේ අපදානය සඳහන් වෙලා තියෙන්නේ. පන්සිල් ආරක්ෂා කරලා තමයි මේ අරහත්ත්වය ලබා ගන්න. හැබැයි ඒ මේ ජීවිතේ නෙමෙයි පෙර ජීවිතයක අවුරුදු ලක්ෂයක් එක දිගටම පන්සිල් ආරක්ෂා කරපු මහා කුසලයක් විපාක දුන්න හැටි. ඒ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා හිටපු කාලේ මිනිස්සුන්ගේ ආයුෂ බොහොම දිගයි අවුරුදු ලක්ෂයක් තරම් මිනිස්සුන්ට ආයුෂයි. හැබැයි ඒ කාලේ මේ පංචශීල සමාදානීය තෙර නමින් හඳුන්වන මහරහතන් වහන්සේ ඊටාම දුප්පත්ව ඉපදිලා සිටු ගෙදරක බැල මෙහෙවරකම් වල තමයි යෙදිලා හිටියේ. කිසිම ඉඩක් කිසිම විවේකයක් තිබුණේ නැහැ බණක් අහන්න යන්නවත්. අනිත් එක බොහොම දුප්පත්. දම්පැන් දෙන්න තරම් කිසිම වත්කමක් නැහැ. උන්වහන්සේ ඒ කාරණාව සඳහන් කරනවා. ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා දෙය්‍ය ධම්මාච මේ නැති මට දෙන්න දෙයක් තිබුණේ තිබුණේ නැහැ දෙය්‍ය ධම්මාච මේ නැති වරාකෝ බතකෝ අහං යන්නූනාහං පංචශීලං රක්කෙයං පරිපූර්ණං මට දෙන්න දෙයක් මොකවත්ම තිබුණේ තිබුණේ නෑ හැබැයි පරිපූර්ණ කරලා මම පංචශීලයේ රැක්කා අර සිටු ගෙදර බැල මෙහෙවරකම් කර කර ඉන්න ගමන් එක දවසක් පුංචි ඉඩක් ලැබුණා කල්පනා කළා බුද්ධාන්තරයක ඉපදුනා භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා. නමුත් මගේ ජීවිතයේ සසරින් මුදව ගන්න මට භාග්‍ය නෑ. මේ ගෙදර වැඩවල ඉවරයක් නෑ. මට දන් දෙන්න වස්තුවක් නෑ. ඒකයි සඳහන් කළේ දෙය ධම්මාච මේ නැත්ති. මට දෙය ධර්මයක් දෙන්න දෙයක් නෑ. සීලයක්වත් ආරක්ෂා කරගන්න තිබුණොත් කොච්චර හොඳද? ඉඩලද මොහොතේම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නිසා මේ පැත්තට යනකොට අනවම දර්ශී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මුණ ගැහුණ නිසඹ මහරහතන් වහන්සේ ළඟ දන ගහලා තමන්ගේ දුක කිව්වා ආන් එරාවේ රහතන් වහන්සේ මේ 16ව පන්සිල්ලි පිහිටෙව්වා එදා තීරණය කළා දන් දෙන්න සල්ලි නැති වුණාට සිල් රකින්න මට සල්ලි ඕනේ නැහැ කියලා සමාදන් වෙච්ච පංචශීලයේ අවුරුදු ලක්ෂයක් ඒ විදිහටම රැකගත්තා මැරිලා දෙව්ලොව ඉපදුනා. තවත් නොඑක් අවස්ථාවන් වල ඉපදිලා බොහෝ පින්කම් කරගත්තා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දෙව්ලොවින් චුත වෙලා මනුලව කුල පුත්‍රයෙකුට දාව තවත් දීනියකගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ අම්මා තාත්තා දෙන්නත් හරීම ශ්‍රද්ධාවන්තයි. දැන් දරුවට වයස අවුරුදු 5යි. ආන්ගේ අවුරුදු 5ක් වයසට එනකොට තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න පන්සිල් ගන්නවා පුංචි පුතා අහගෙන හිටියා. අම්මා තාත්තා පන්සිල් ගන්න හඬ අහගෙන ඉන්නකොට අතීතයේ අවුරුදු ලක්ෂයක් තමන් පන්සිල් ආරක්ෂා කරලා රැකපු සීලය ආවර්ජනය වෙලා අවුරුදු 5 වයසේ එතනම රහත් වුණා. එතකොට මුලින් කියාපු ස්වාමින් වහන්සේ සසරින් මිදෙන්න විඳපු දුක මේ පුංචි දරුවා සංසාරයෙන් මිදෙන හැටි. එහෙනම් පහසුවෙන් සිල් රකින්නෙම්වා. එදා සංසාරේ හොඳට සිල් රැකලා තිබිච්ච අයට පහසුවෙන් ඒ ආකාරයෙන් දිනු කරගන්න අවස්ථාව ලැබෙන හැටි මේ කාරණාවන්ගෙන් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කෙරුවා කෙනෙක් සසරින් මිදෙන්න කොච්චර දුක් විඳද කෙනෙක් කොයිතරම් පහසුවෙන් සංසාරයෙන් එතර වුණාද කියන කාරණාව. ඒ නිසා ප්‍රාර්ථනා කරන එකම වටිනවා. පහසුවෙන් සිල් රකින්නෙම්වා. සීල සම්පන්න වන්නෙම්වා. පහසුවෙන් සිල් රකින්නෙම්වා කියන ප්‍රාර්ථනාව මේ ජීවිතයට බොහෝම වටිනවා. ඊළඟට බාලයන්ගේ ඇසුර නොලබන්නෙම්වා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. මොකද බාලයෙක් ජීවිතයට මුහුණොත් ඒ ජීවිතේ හැම වෙලාවෙම නිරේගාමීම් කරන්න තමයි හේතු වෙන්නේ. හැම වෙලාවෙම අපි සංසාරේ ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන කවදාවත් බාලියෝ ඇසුරක් අපිට ලැබෙන්න එපා කියලා. එහෙම නැත්නම් බාලියෝ වුණ තරම් අපේ ජීවිතවලට හේතු වෙනවා. කාටද මේ බාලයා කියලා කියන්නේ? පින්නතනි බාල පඬිත කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. බාල පඬිත සූත්‍රයේ අපූර්වට පැහැදිලි කරලා තියෙනවා බාලයා කියන්නේ කාටද? පඬිතයා කියන්නේ කාටද කියලා. කෙටියෙන් සිහිපත් කෙරුවොත් බාලයා කියන්නේ සිත, කය, වචනය මේ ద్వාරත්‍රයෙන් වැරදි කරන පුද්ගලයාට තමයි බාලයා කියලා කියන්නේ. තමනුත් වැරදි කරමින් අනිත් අයත් වරදට පොළඹවනවා. ආන් ඒ අය හඳුන්වලා තියෙන්නේ බාලයෝ කියලා. නමුත් ඒ අය ආශ්‍රය කරන්න ලැබුණොත් අපිත් නොදැනීම මේ ద్వාරත්‍රයෙන් වැරදි කරන්නන් බවට පත් වෙනවා. හැබැයි පාර හැදින්නේ එතකොට සුගතියට නෙමෙයි දුගතියට. ඒ හින්දා බාලයන් ආශ්‍රය බොහෝම භයානකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මංගල සූත්‍රයේ සඳහන් කළා පින්නතිනි අසේවනාච බාලාන බාලයන් සේවනය කරන්න සේවනය කරන්න එපා. පණ්ඩිතයන් තමයි බුදුරජාණන් වහන්සේ සේවනය කරන්න කිව්වේ පණ්ඩිතයන් සත්පුරුෂයන්. නමුත් පඬිතයන් සේවනය කරන්න බාලයන් සේවනය නොකරන්න කියන කාරණාවේදී පඬිතයන් ආශ්‍රය කරන්න කියන්න කලින් බාලයන් ආශ්‍රයෙන් අයින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තරම්ම බාලයා භයානක නිසා. මේ කාරණාව ධම්මපද පාළියෙත් සඳහන් කරලා තියෙනවා පින්වතුනි. චරංචේ නාදි ගච්ඡේය සෙය්‍යං සදිස මත්තනෝ ඒකචරියං දල්හං කෛරා නත්ති බාලී සහායත බාලෙක් ජීවිතයට එකතු කරගන්න එපා එතකොට අපි ආශ්‍රය කරන අය අතර මේ විදිහට කතා කරන බාලයෝ ඕන තරම් ඕන තරම් ඉන්න පුළුවන් හැබැයි බුදුරජාණන් වහන්සේ බාලයා ප්‍රතික්ෂේප කරන්න කිව්වේ කොහොමද යම් තැනක අපිට ආරංචි වුණොත් අසූචි වලක් කට ඇරලා තියෙනවා කියලා අපි ඒක බලන්න යන්න පොර කනවද අපි කවුරුවත් ඒක බලන්න යන්න කල්පනාවක් ඇත්තෙම නැහැ. එන්න කීවත් යන්නේ නැහැ. එහෙනම් බාලය ප්‍රතික්ෂේප කරන්න කිව්වා අසුචි වලක් වගේ. කුණු වෙලා දුගඳ හැමමින් තියෙන පල් වෙච්ච පොල්ලෙලි වලක් වගේ තැන බලන්න යන්න අපි කැමති කැමති නෑ හරි දුර්ගන්ධයි අවට පවා. ආන් ඒ වගේ බාලය ප්‍රතික්ෂේප කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ කාරණාව අපි ජීවිතයට හරියට එකතු කරගෙන නැහැ ඒ වුණාට. භාග්‍යතුන් වහන්සේ බාලය ඇසුරු කරන්න අපිට අවසරයක් දීලා තියෙනවා එකම එක සාධකයක් මත විතරක්. ඒ මොකද්ද සාධකය? මට මොකක් හරි වැඩක් කරගන්න වෙච්චහම ඒ බාලයාගෙන් ප්‍රයෝජනයක් ගන්න කියලාද ඒ අවසර දුන්නේ. එහෙම අවසර දීලා නැහැ. අනුකම්පාව උදෙසා ඇසුරු කෙරුවට කමක් නැහැ කියලා. එතන ඇසුරක් නැහැ. ඔහුට අනුකම්පා කරන්න ඕනේ. මොකද පව්කාරකම් වලම යෙදිලා ඉන්න පුජ්‍යලයකට මේ මේ පව්කම් කරන්න එපා මෙවුවාගේ ආදීනව මෙහෙමයි කියන කාරණාව පැහැදිලි කරලා දීලා ඔහු පාපයෙන් නිදහස් කරවගන්න අවවාදයක් කරන්න මග පෙන්වන්න ඇසුරු කළාට කමක් නැහැ. කවදාවත් පින්කමකට සහභාගී වෙන්නේ නැති පුජ්‍යලයේ පින්කමකට සහභාගී කරවගන්න අපිත් එක්ක ගියාට කමක් නැහැ. හැබැයි වෙන දෙයකට මගේ තනියට මට කවුරුවත් නැති හින්දා එක්ක යනවා එහෙම නෙමෙයි. ජීවිතේ කවදාවත් පිනක් කරගන්න නැති මොහු පින්කමකට සම්බන්ධ කරවන්න මමවත් එක්ක යන්න ඕනේ කියලා අනුකම්පා කරලා ඕනනම් එක්ක යන්න එක්ක යන්න පුළුවන්. අනුකම්පාව නිසා විතරක් ඇසුරු කරන්න අවස්ථාව දීලා තියෙනවා. හැබැයි මට එයාගෙන් වැඩ ගන්න ඇසුරු කරන්න අවස්ථාව භාග්‍යතුන් වහන්සේ දෙන්නේ දෙන්නේ නැහැ. සමහර වෙලාවට උදේ හවස බුදින් වැඳලා අපි බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රාර්ථනාවක් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. මේ මහා කුසලයාගේ බලයෙන් මට කවදාවත් බාල සමාගමයකට අවස්ථාව නොලැබේවා. හැබැයි ඉතින් අපි ඒක වචන ටිකක් විතරක් වෙනවනම් ඒ ප්‍රාර්ථනා මුදුන්පත් වෙන්නේ නැති වෙයි. අපි හැමදාම උදේ හවස කියනවා මට බාලියෝ හමු වෙන්න එපා කියලා. හැබැයි ඒ කාරණාව කියලා එතනින් එළියට ආපු ගමන් අපි ඇසුරු කරන්නෙම ඇසුරු කරන්නෙම බාලියෝ. හොයන්නෙම බාලියෝ. ආන් ඒකයි දේශනා කළේ ප්‍රතික්ෂේප කරලම තියන්න ඕනේ. මට අහවල් වැඩේ කරගන්න අහවල් පුද්ගලයා ඇසුරු කරන එක හොඳයි කියලා තමන්ගේ වැඩ කරවා ගන්න ඇසුරු කරන්න කවදාවත් භාග්‍යතුන් හස අවසර දුන්නේ නැහැ. එපා නම් බාලයා එපාම තමයි. එතකොටයි බාලියෝ ප්‍රතික්ෂේප වෙන්නේ. එහෙනම් බාලයා ඇසුර කෙනෙක් හිතන්න පුළුවන් ඒගොල්ලෝ බාල වැඩ කළාට ඇසුරු කරනවා වුණාට අපි එතෙන්ට වැටෙන්නේ නැහැ කියලා. එහෙම හිතලා ගැලවෙන්න පහසුවක් කොහොමවත් කොහොමවත් නැහැ. ඉන්නතුනි මේ ඒ කාරණාව පැහැදිලි කරනවා මේ රෙදි කෑල්ලකට කහට මොනවා හරි වැටුනහම ඒ කහට වැටිච්ච තැන විතරක් තියෙන්නේ ඒ කහට රෙදි කෑල්ල දිගේ පැතිරෙන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ තමයි බාලයා චුට්ටක් ජීවිතයට මුහු වෙච්චාම ඊට පස්සේ ටික ටික ටික ටික අපි දන්නේම නැතුව ඔහුගේ පැත්තට බර වෙලා ඉහළ හිටපු කෙනා ක්‍රමානුකූලව පහළට වැටෙනවා. ආන්ගේ හිඳ භාග්‍යතුන් වහන්සේ බාලයන්ගේ ඇසුර ප්‍රතික්ෂේප කරලම තියෙනවා. ඊළඟට පින්නතිනේ මේ සූත්‍ර දේශනාවල පැහැදිලිවම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලම් තියෙනවා මිත්‍යා දෘෂ්ටි වලට ප්‍රධානම හේතුවත් බාලයන්ගේ ඇසුර කියලා. මේ බාල පුජ්‍යලියෝ. තිදොරින් වැරදි කරන අය. ආශ්‍රය කරන එක සම්මාදිට්ඨියේ ඉන්න පුජ්‍යලයා ක්‍රමානුකූලව මිත්‍යා දෘෂ්ටියට ගමන් කරනවා දන්නේම නැතුව. එන මිත්‍යා දෘෂ්ටි ලෝකෙ පුරා පැතිරෙන්නේ ඇයි? බාලයෝ ඇසුර වැඩි වෙච්ච හින්දා. බාලයෝ ඒ කාරණාවට බැහැගත්ත නිසා කාලයක් බොහෝම ಗುಣ පුරපු කාලයක් බොහෝම වීරිය තිබිච්ච මේ සිල්පදේ ආරක්ෂා කරන්න මේ භාවනාව සිදු කරන්න මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න කොයි තරම් අපහසු තැනක වුණත් මොන තරම් දුර වුණත් මම මේ කටයුත්තේ යෙදෙනවා මං එතනට යනවා අද මෙතන පැයක් හමාරක් වාඩි වෙලා ඉන්නකොට මට බොහොම අමාරුයි නමුත් භාග්‍යතුන් වහන්සේ මොන තරම් දුක් විඳද අපිට මේ නිවන කියලා දෙන්න මේ නිවන හොයලා දෙන්න මේ ධර්මය හොයලා දෙන්න එහෙනම් මට පැයක් වාඩි වෙලා ඉන්නේ කෙච්චර අමාරුද ආන් එහෙම හිතලා වීරය වඩාපු සත්පුරුෂයෝ මහා වීරයවන්තයෝ බාලයන් ඇසුරට නැති වෙච්ච නිසා සම්මා දිට්ඨිය බැහැර කරලා මිත්‍යා දෘෂ්ටියට බැහැගත් අවස්ථා අපේ ජීවිතවල අත්දැකීමෙන්ම තියෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේ කරපු අපූර්ව දේශනාව කවදාවත් වරදින්නේ වරදින්නේ නැහැ. බාල ඇසුර මිත්‍යා දෘෂ්ටියට ලක් වෙන්න පවා ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා බාලයන්ගේ අල්පමාත්‍ර හෝ බලපෑම බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා. බාලයන්ගේ අල්පමාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා. කවදාවත් බාලයන් මට බලපෑම් නොකරත්වා. කිසිසේත්ම බාලයන්ගේ බලපෑමකින් මට බාල වැඩක යෙදෙන්න අවස්ථාව නොලැබෙම්වා කියලා ප්‍රාර්ථනාවක් කරලම තියෙන්න ඕනේ. එහෙනම් කලක් බොහෝම ධාර්මිකව හිටපු අය බාලයන්ගේ බලපෑම හින්දා අධාර්මික පුද්ගලයන් මිත්‍යා දෘෂ්ටික පුද්ගලයන් බවට පත් වෙලා සුගතියේ දොරගුළු විවෘත කරගන්න තරම් වීරිය තිබිච්ච අය සුගතියට පිටුපාලා දුගතියට දොරවල් අරගන්න තරම් අවාසනාවන්ත තත්වයට පත් වෙලා තියෙන බාලයන්ගේ ඇසුරට ලක් වෙච්ච නිසා ඊළඟට පින්නතේ සඳහන් කරනවා කල්යාණ මිත්‍රයෝ කවදාවත්ම කෙනෙකුට දුගතියට යන්න බලපෑමක් කරන්නෙම කරන්නෙම නැති නිසා වටින්නේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරමයි. ඒ හින්දා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයකින්වත් සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා. සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ අපි කවදාවත් එරෙහි වෙන්නේ නැහැ ඒ උත්තමයන්ට. සිතුවිලි මාත්‍රයක්වත් උපදවන්නේ එරෙහිව. හේතුව මේ සත්පුරුෂයා කියලා කියන්නේ මේ ලෝකේ බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක්. අපි එරෙහි වෙනවා නම් සිතුවිලි මාත්‍රයකින්වත් අපිට ඒකෙන් බොහෝ අකුසල් බොහෝ අකුසල් රැස් වෙනවා මොකද ලෝකයට අපමණ යහපතක් කරන මේ උත්තමයන්ට එරෙහිවීම තුල. ඒ කාරණාවට උදාහරණ මේ ශාසනය ඕන තරම් පැහැදිලි කරන්න පුළුවන්කමකුත් තියෙනවා. එක කාරණාවක් සිහිපත් කළොත් පින්නතුනි අපේ බෝසතාණන් වහන්සේ බෝසතාණන් වහන්සේට විශේෂ ලක්ෂණයක් තිබුණා. මොකද බෝසතාණන් වහන්සේගේ සුවිශේෂී ලක්ෂණයක් තිබුණා පින්නතුනි ඒකට කියනවා සත පුඤ්ඤ ලක්ෂණය කියලා. අපි අහලා තියෙනවා සත පුඤ්ඤ ලක්ෂණය මොකක්ද කියලා. මොකක්ද මේ සත පුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ? අනන්ත සක්වල අනන්ත ජීවීන්. ඒ අනන්ත සක්වල කියලා කියහම මේ සක්වල විතරකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. ඒ බුද්ධ රාජ්‍යය ඇතුළ විතරකුත් නෙමෙයි. අනන්ත කියලා කියහම එයිනුත් එළියට තව බොහෝ සක්වලවල් තියෙනවා. ඒ බොහෝ සක්වලවල් කියලා කියහම ඒකේ සීමාවක් තියනවාද? සීමාවක් නෑ. ඒ තරම්ම සක්වලවල් තියෙනවා. මේ අනන්ත සක්වල අනන්ත ජීවීන්. ඒ කියන්නේ දෙවියෝ, බ්‍රහ්මයෝ, මිනිස්යෝ, තිරිසන්, නිරිසත්තු, പ്രേතයෝ අසුරයෝ මේ ආදි මේ සියලුම සත්තු ගැනයි මේ සඳහන් කරන්නේ අනන්ත කියලා කිවි සීමාවක් නැති සත්තු ගැන අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනෙක් දාන 100ක් දුන්නොත් අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනෙක් දාන 100 ගානේ මේ සියලුම ජීවීන් එක්කෙනා දාන 100 100 ගානේ දෙනවා ආන් ඒ 100 100 දුන්න දාන ටික ඔක්කොම එකතු කෙරුවොත් මොනතරම් විශාල දාන කන්දක් ගොඩ ගෙහිද ආන් ඒ දාන කන්ද යම්සේද ඒ දාන කන්ද තරම් දාන 100ක් ලෞතුරා බුදු වෙන්න බෝසතාණන් වහන්සේ තනියම දන් දීලා තිනවා කියලා සඳහන් කරන්නේ. ඒ පාරමිතාව ගැන අපිට සිතුවිලි මාත්‍රයකින්වත් හිතන්න බෑ. ආන් ඒකට තමයි සත පුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ. මේ ගැන විශේෂයෙන් තොරතුරු සඳහන් වෙනවා ලක්කන සූත්‍ර අට කතාවේ. ඒ තරම්ම පුණ්‍ය ශක්තියක් අපේ බෝසතාණන් වහන්සේට තිබුණා. මේ තරම්ම දන් දීලා තිබුණා. ඒ පුණ්‍ය ශක්තියේ සීමාව කවදාවත් ගණනය කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ තරම් පින් කරලා තිබිලත් සත්පුරුෂයෙකුට එරෙහිව යම් වචන මාත්‍රයක් කීවොත් යම් වචන මාත්‍රයකින් හෝ වරදක් කෙරුවොත් කොයි තරම් විපාක දෙනවද ඒක පින්නතුනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ගටිකාර කුම්භකාර නැත්නම් ගටිකාර කියලා වළං හදන කෙනෙක් හිටියා අනාගාමි වෙලා හිටියේ ගටිකාර කියන තරුණයා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලයේ අපේ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදුනා. බ්‍රාහ්මණ වංශයේ ඉසුරුමත් පවුලක ජෝතිපාල කියන මානවකෙක් හැටියට ඉපදුනා. නම ජෝතිපාල. ගටිකාරයි ජෝතිපාලයි දෙන්න හරීම මිත්‍රයි. එක දවසක් ගටිකාර ජෝතිපාලට ඇවිල්ලා කිව්වා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ගිහි ගෙදර අබිනිෂ්ක්‍රමණය කරලා දවස් 7න් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ගියන් බුදුරජාණන් වහන්සේ බලන්න කියලා. ජෝතිපාලේ ඒ වෙලාවේ මොකද කිව්වේ? හිස මුඩු කළ පමණින් කොහොමද බුදු වුණා කියලා කියන්නේ. එහෙනම් මුඩ මහණුන්ට වන්දනා කරන්න මම එන්නේ වගේ ප්‍රකාශයක් කළා. දැන් ඒතර කාට එරෙහිවද මේ ප්‍රකාශය කරන්නේ? බුදුරජාණන් වහන්සේට එරෙහිව. නමුත් මේ ශ්‍රද්ධාව නැතුවද මේ කතාව කියන්නේ? හොඳටම ශ්‍රද්ධාව තියෙනවා. මොකද මේ වේද සාහිත්‍ය හොඳට ඉගෙනගෙන තියෙන බ්‍රාහ්ම වංශනේ ඉගෙනන්නේ. බ්‍රාහ්මණ වංශනේ ඉපදුනේ. එතකොට මේ දෙවිවරු බ්‍රහ්මයෝ ඒ ලෝකවලින් චුත වෙලා ඇවිල්ලා මේ වේදය වේදයට බුදුරජාණන් වහන්සේ ගැන පරිච්ඡේදයක් එකතු කරනවා. ගාථා දහස් ගණනකින් මේ පරිච්ඡේදය ලියවෙන්නේ. ඒකේ සම්පූර්ණ බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා විස්තරයක් තමයි තියෙන්නේ. හැබැයි මේ ත්‍රිවේදය ඉගෙන ගන්නකොට මේ හැම බ්‍රාහමණයෙක්ම මේ පරිච්ඡේදය ඉගෙන ගන්නවා. ඒ වුණාට ඒගොල්ලෝ කවදාවත් ඒ කාලේ පිළිගන්නේ නැහැ. මෙහෙම කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියලා. මේ පහළ වෙන්නේ නැති කෙනෙක් ඒ තරම් ආශ්චර්යමත්. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. ජෝතිපාල මානවක දන්නවා කොයිතරම් ආශ්චර්යමත්ද. නමුත් මේ හත් දවසකින් ගිහි ගිහි අභිනිෂ්ක්‍රමණය කරලා බුදු වුණා කියලා කියනකොට පිළිගත්තේ නැහැ එහෙම බුදු කෙනෙක් පහළ වුණා කියලා. ඒකයි අර කතාව කියන්නේ. නමුත් කල්යාණ මිත්‍රයා ගටිකාරතුමා කොහොම හරි ජෝතිපාල අඬ ගහගෙන යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබලා දුන්නා. ජෝතිපාලේ දා බණ අහලා තමන්ගේ මිත්‍රයාට කතා කරලා කියනවා යාළුවී මම ආයෙ ගෙදර යන්න දෙන්නේ මම බුදුරජාණන් වහන්සේ ගාව මහාන වෙනවා. ආන් එහෙම කියලා අර ප්‍රකාශය කරපු දවසේම බුද්ධ ශාසනය පැවිදි වෙලා මුළු ජීවිතේම බුද්ධ ශාසනය වෙනුවෙන්ම යොමු කරලා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන බුදුරජාණන් වහන්සේගෙන් වෙච්ච වැරද්දට සමාවත් අරගෙන ජීවත් වුණා. ජීවිතේ පවතින තුරු. නිරේට යන්න හේතු වෙච්ච කර්මයක් ඒක. අර කියාපු වචනය අපාය උපද්දවන්න තරම් හේතුවක්. නමුත් එදාම පැවිදි වෙලා සමාව අරගෙන මුළු ජීවිතේම ශාසනය වෙනුවෙන් කැප කරලා බණ භාවනා කරලා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන කටයුතු කරපු නිසා නිරේට ගියේ නෑ. නමුත් අවශේෂ කර්මය තවත් ඉතුරුයි. ආන් ඒ කර්මය තමයි විපාක දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේට. සිද්ධාර්ථ කුමාරයාටත් ගිහිගෙයි අබිනිෂ්ක්‍රමණය කරලා දවස් 7න් ලෞතුරා බුද්ධත්වයේ ලබන්න වාග්ය තිබුණා. එහෙනම් 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේ ඇයි? ආන් අර එදා කියපු වචනේ අවශේෂ අකුසලයේ තාමත් ඉතුරු හින්දා. එතකොට සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්මා කියලා අපි කොයි තරම්නම් උනන්දුවෙන් ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේද? මේ තරම් පිං කරපු උත්මයෙකුටත් ඒ කියවිච්ච වචනේ එච්චර බලපෑවනම් අපි කියන වචන කොයි තරම් සංසාරේ අපිට බලපාලා විපාක දෙයිද කියන කාරණාව තුන් හිතකින්වත් අපිට හිතන්න හිතන්න බැරි කාරණාවක්. ඒකයි මුලින් සිහිපත් කළේ බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය කොච්චරද සත පුණ්‍ය ලක්ෂණයෙන්ම පොහොසත් වෙච්ච මේ මහා ප්‍රඥාට මේ මහා පුණ්‍යවන්තයාට බුදුරජාණන් වහන්සේට එරෙහිව කියවිච්ච වචන විපාක දෙන හැටි. ඊළඟට පින්නතනි සඳහන් කරනවා යම් කෙනෙක් මේ සත්පුරුෂයන්ට එරෙහිව එහෙම කටයුතු කරාම තමන්ගේ ජීවිතේට හරියට ඒ කාරණාව සසරින් මිදෙන්න බලපානවා. අති දීර්ඝ කාලයක් සංසාරෙ දික් වෙනවා. දීර්ඝ කාලයක් සසර දුක් විඳින සිද්ධ වෙනවා. සත්පුරුෂයෝ හොයලා සමාව ගන්න ලැබුණොත් හොඳයි. නමුත් අපි වචන කියාගෙන කියාගෙන යන හැටියට සමහරට අපි දන්නේ මේ චෝදනාව කළේ සත්පුරුෂයෙකුටද ආර්යයන් වහන්සේ නමකටද අපි බැනගෙන බැනගෙන යනකොට අපි දන්නේ අපි බැනලා තියෙන බොහොම සිල්වත් කෙනෙකුටමද එහෙම නැත්නම් සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නමකටවත් බැනුණාද අපි දන්නේ නැහැ ආන් එහෙම වුණොත් සමාව ගන්න අපි දන්නේත් නැහැ නිවන හොයාගන්න ගිය දවසට ඒකට හරි බාධා පැමිණෙනවා ඒ නිසා මේ ජීවිතෙන් සමාව ගන්න තුරු ඒක සාක්ෂාත් කරගන්න බැරුව යනවා ඒ නිසාම ප්‍රාර්ථනාවක්ම කරලා තියෙන්න ඕනේ නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නිම්වා කියන ප්‍රාර්ථනාවම ප්‍රාර්ථනාවම හරි වටිනවා ඊළඟට පින්නතුනි යම් කෙනෙක් යම් ආකාරයකින් තමන්ගේ ජීවිතේ ඒ විදිහට පෝෂණය කළේ නැත්තම් සත්පුරුෂයන්ගේ ඇසුර නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරලා සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිරන්තරයෙන් ලැබුමින් මේ විදිහට සත්පුරුෂයන්ට එරෙහිව යම් සිතුවිලි මාත්‍රයක්වත් ගොඩනගා ගන්න එක වැරදි කියන කාරණාව අවබෝධ කරගත්තේ නැත්නම් ඕන තරම් සත්පුරුෂයන්ට එරෙහිව අපි අතින් චෝදනා කෙරෙන්න ඉඩ ඉඩ තියෙනවා. අවබෝධ කරලා තිබුණ කෙනා කතා බහ කරන්න ගියාම හරියට හරියට පරිස්සම් වෙනවා. ඒක සත්පුරුෂ ආශ්‍රයෙන් ලැබෙන අපිට මහත් වූ ලාභයක්. ඊළඟට සඳහන් කරනවා කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන කියලා. වරදක් වුණොත් හරියට අඳුරගෙන සමාව ගන්නම කියලා සඳහන් කරලා තියෙනවා. අපි අදින් වරදක් වුණා නම් හරියට අඳුරගන්න ඕනේ මේ ආර්යයන් වහන්සේ නමක්ද. ඒක දැනගත්තොත් සමාව අරගන්නම සමාව අරගන්න ඕනේ කියලා සඳහන් කළා. ඒ කාරණාවටත් එක කරුණක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. පින්නතුනේ එක තරුණ භික්ෂූන් වහන්සේ නමක් විශාල භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් එක ආරණ්‍ය සේනාසනයක වැඩ හිටියා. මේ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම එක දවසක් පින්ඩ පාති වෙඩියා. පිඬු සිඟාගෙන ආපහු ආරණ්‍යට වඩින ගමන් එතන හිටපු ලොකු ස්වාමින් වහන්සේ නමකට ඇතිවෙච්ච අපහසුතාවයක් නිසා උන්වහන්සේ ආරණ්‍යයට වඩින්න කලින් මග අයිනේ ගහක් ළඟ වාඩි වෙලා තමන් සිඟාගත්ත දානි ටික වළඳන්න පටන් ගත්තා. ඒක දැක්කාර එකටම පිණ්ඩපාත වැඩපු තරුණ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ඒක දැකලා අර වයසික ස්වාමීන් වහන්සේට පොඩි සමච්චලයක් කෙරුවා. සමච්චල් කරලා උන්වහන්සේ යන්න ගියා. හැබැයි හැන්දෑවේ අර ලොකු හාමුදුරු අර සමච්චල් කරපු තරුණ භික්ෂුවට එන්න කියලා පණිවිඩයක් යවුවා. වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් එන්න කියලා කියහම නෑවිල්ලා ඉන්න බෑ. ඒ හින්දා මේ තරුණ භික්ෂුව ස්වාමින් වහන්සේ ළඟට ආවා. ආවට පස්සේ ස්වාමින් වහන්සේ ඇහුවා ආයුෂ්මතුන් මේ ශාසනයේ කිසියම් ඵලයක් ලැබලා තියෙනවද කියලා. ඒ වෙලාවේ අර ස්වාමින් වහන්සේ සඳහන් කළා එහෙමයි ස්වාමීනි. වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහපම උත්තර නොදී ඉන්න බැරි හින්දා සඳහන් කළා මම සෝවාන් වෙලා ඉන්නේ කියලා. ලොකු හාමුදුරුවෝ සිහිපත් කළා එහෙමනම් ඉතුරු තුන් ඵලය උදෙසා මේ ජීවිතෙන් උත්සාහ නොකලට කමක් නැහැ කියලා. ආන් ඒ වෙලාවේ තමයි වැටහුනේ මම උදී කියාපු වචනේ බරපතලකම. ලොකු ස්වාමින් වහන්සේ රහත් භාවය ලබන්න ඇති. නමුත් මං උදේ සමච්චල් කළා. ආන් එහෙනම් ආර්යයන් වහන්සේ නමකට යම් උපවාදයක් කළොත් අය කවදාවත් ඒ ජීවිතින් මාර්ගඵලයකට එන්න වෙන්නේ වෙන්නේ නැති නිසා එතනම දන ගහලා වන්දනා කරලා සමාව ඉල්ලගත්තා. එහෙමනම් මේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය ඊතරම්ම වටිනවා. සත්පුරුෂයන්ට එරෙහිව කවදාවත් වචනයක් කියන කතාවක් නෙමෙයි මෙතන කියලා තින්නේ. සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කියලා. වචනයෙන් චෝදනා කිරීමක්වත් නෙමෙයි කියන්නේ ඒ උපදවන සිතුවිලි මාත්‍රේ පවා හරි භයානකයි. ආන් ඒ හින්දා හරියට සත්පුරුෂෝ මනාව හඳුරගෙනම ජීවිතයට ළඟා කරගෙන සත්පුරුෂයන්ගෙන් අපිට ලබා ගන්න තියෙන උතුම් ප්‍රයෝජනය ලබාගෙන මේ සසරින් මිදෙන්නම මගක් හදා ගන්නයි අපිට තියෙන ඒ කාරණාව පින්නතුනි ප්‍රාර්ථනා කරලම කරලම තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා කියන මේ කාරණාවේදී පිනතුනි අපිට මේ පඬිත සාමණේරයන් වහන්සේගේ කතාව හරි වටිනවා. මේ කාරණාවත් ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන දෙයක්. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. එතකොට පඬිත සාමණේරයන්ගේ කතාව අපට වටින්නේ උන්වහන්සේට කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව කොයි තරම් ලැබුණාද මේ ශාසනය කියන කාරණාව පැහැදිලි කරන්නයි. කවුද මේ පඬිත සාමණේරයෝ කියලා කියන්නේ? පඬිත සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක්. පැවිදි වෙනකොට වයස අවුරුදු 7යි. හත් අවුරුද්දෙන් පැවිදි වෙලා පැවිද්දෙන් අටවෙනි දවසේ තමන්ගේ ආචාර්යවරයාත් එක්ක නැත්නම් සරියුත් මහරහතන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩියා. පින්නතුනේ ඒ පිණ්ඩපාතේ වැඩලා තමන්ගේ ආචාර්යයන් වහන්සේට මේ කාරණාව සඳහන් කරමින් ආචාර්යයන් වහන්සේට සිහිපත් කළා ස්වාමීනි ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ ඔබ වහන්සේගේ පාත්‍රා සිවුරු ඔබ වහන්සේ ගන්න මම අද පිණ්ඩපාතේට එන්නේ නැහැ මම භාවනා කිරීම සඳහා ආපහු යනවා එහෙම කියලා පඬිතු සාමණේරයෝ පිටත් වෙලා ගියා වෙනදින ධර්ම දේශනාවට අද નિયમિત කාල සීමාව ඉවර වෙලා තියෙන නිසා අපි මේ කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබීම කියන කාරණාව ඊළඟ දේශනාවට ඉතුරු කරලා අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ බහරේන්හි සේවය කරන MD රේණුකා චාන්දනී මහත්මිය ප්‍රධාන ගලකුඹුර පාර නීලම් මහර බොරලැස් ගමුවේ පදිංචි සෝමා සමර වික්‍රම මහත්මිය ඇතුළුව MD නිලන්ති මහත්මිය DDA මිසිලින් නෝනා මෑණියන් MD ප්‍රියන්ති මහත්මිය ප්‍රියන්ත රණතුංග මහත්මයා යන මහත්ම මහත්මීන් පිරිස තමයි අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන පින්වත් පිරිස. ඒ පින්නතුන්ගේ උතුම් අරමුණු නිදන ප්‍රාප්තියටපත් උන MD Edwin Arthur Samarawickrama Alice Nona MD Nishal අප නමින් මියගිය සියලුම ඥාතීන්ට සහ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ ප්‍රධාන අරමුණයි. සෙත් ප්‍රාර්ථනා කරනවා බොරලන්දී වජිරඥාන ස්වාමින් වහන්සේට රට වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ගේ පවුල්වල ඥාති මිත්‍රාදීන්ට දේශකයන්න් වහන්සේට බෞද්ධයා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සේවය කරන සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සදීප රුක්ෂාන් සෙනුද සඳනු ප්‍රමෝද්‍යා දිලුෂි මල්ෂිකා නෙතුක යන දූපුතුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා මුලින් නම් සඳහන් කරලා පින් අනුමෝදන් කරන්ට යෙදෙන සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සද්ධර්ම ශ්‍රවණය කළ මේ පින්නතුන් සියලු දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු.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 ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සිය වන්දම්